මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස ගුවන් විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න මුවන් පැලැස්සේ ආරච්චිල දිගාමඬුල්ලේ සුන්දරසේන නැමැති ධනවත් තරුණයාට තම දියණිය බිසෝ විවාහ කර දෙන බවට වූ පොරොන්දුව නිසා සුන්දරසේන ඒ ආරංචිය දිගමඩුල්ලේ නෑ මිතුරන්ට කියාපෑමත් ආසේ මාලිගා තනමින් තම අනාගතය ගැන පුරසාරම් කියමින් සිටීමත් ඔහුගේම ආවාසයට හේතු වුණා. ඔහු කොහෙත්ම දැන සිටියේ නැහැ බිසෝත් ඇගේ ගුරුවරයා වූ නාමිලුත් අතර දිගු කලක් පැවති ආලවන්තකම ගැන. හෙමින් හෙමින් කාලය ඉදිරියට ගියා. මේ අතර සුන්දරසේන මනාලයාගේ මිත්‍ර නීතිඥයන්ගේ උපදෙස් පිට පොරොන්දු කඩ කිරීම ගැන අලාභ ඉල්ලා නඩුවක් පැවරීමට යන වගට කසුකුසුවක් පැවතුණා. පැලස්සේ ආරච්චිලද සාමාන්‍යයෙන් නඩු හබවලට බය නිසා ඒ නඩුව නොපවරා සිටීමට හැකි උපක්‍රම ගැන කල්පනා කරමින් සිටියා. වෙද මාමා වේද මාමා මේ මමයි ආවේ. මං එනවා ඇතුළට හොඳද? හරි හරි ලොකු. කොබෙන්නේ මිසෝකෝ මේ නාමේ. ඒ දෙන්නා ගියා වේද මාමා ආරච්චි මහත්තයා කට උතර දීලා නම් ගෙදර එක්කෙනවයි කියලා. මට නම් බය හිතෙනවා මාමා. නාමෙල්ලේ ඉන්ස්පෙක්ටර් මහත්තයාට කියාපු දේ නම් මට තේරුනේ නැහැ. නමුත් එන්නේ නාමල් ගැන දන්නවා. නාමල් හොඳ වැදගත් උගත් ගුරුවරයෙක් කියලා කියන්නේ. ඒ විතරක්ම නෙවෙයි. මුවන් පැලැස්සේ මහා ඉස්කෝලේ ලොක්කගේ හොඳ යාළුවෙක් උන්නේ. ඒ හින්දා බය වෙන්න ඕන නෑ ලොකු. හැරත් ඉතින් අපි කවුරුත් ලොකු වැරද්දක් කරලා නැතිනම් ඇයි බය වෙන්නේ? අනේ මුතු මාමේ ආරච්චිලා එදා රෑ ඒ කෙරුවේ ලොකු වැරැද්දක් නෙවෙයිද? කට කට කට කට පරිසම් කරගෙන කියනවා කියන දෙයක්. කවුද ඔය වැරැද්දක් කෙරුවේ? මගේ මිනිසයා එදා රෑ ඒ කෙරුවේ වැරැද්දක් නෙවෙයිද මාමා? මම එපා කියද්දිම කරවලේ අර තඩි බස්තම උසාගෙන ඉස්සරහට ගිහින් ගාපු එක ලොකු වැරැද්දක් මාමා. කාටවත් පහර ගන්නවට මං කැමති නෑ මාමා. හ්ම් හ්ම් ලොකු. දැන් මෙතන තවත් පටලැවිල්ල පැටලෙනවා ලොකුගේ ඔය කටින්ද. තේරුණාද? ඒකයි මං කිව්වේ සංවරයක් ඇතුව හිතලා මතලා කතා කරන්න කියලා. තේරුණා නේද? මට තේරුණා මාමා. එමනම් මෙතන තියෙනවා අපට ලොකු රහසක් නැකගන්න. පුතුවා කතේ රාස් මාම ලොකුට ඕනද ආරකිල වහිර බාරට අරගෙන ඊට පස්සේ නේ නෑ නෑ පුතුමාමේ නෑ මට ඕනේ මගේ මිනිස්සයයි මගේ දූටිංගයි විසෝගේ නාමෙලුයි වහාම නිදාස් කරගන්නයි මාමේ හරි හරි හරි එහෙමනම් ඔය කට කියන වචන බිහි කරන ස්වර මාධ්‍ය ඕනෑවට එපාවට පාවිච්චි නොකර ටිකක් සංවර කරගන්න. හොඳද? තේරුණා නේද ලොකු? හොඳයි මාමා. මගේ යමක් ඇහුවොත් ඒත් කට පියාණෙන්ටද කියන්නේ මාමා. නෑ නෑ නෑ නෑ. තමුන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මේකට දෙන උත්තරය ගැන හිතලා මතලා මිසක් ආවට ගියාට උත්තර දෙන්න එපා. හ්ම්? දැන් ලොකු හොඳටම දන්නවා ආරච්චිලේ දාරෑ කරුවලේ. අර සියඹලාරටු බස්සමෙන් පහර ගැහුවේ. පහර වැදුනේ කාටද කියලා. මේ මං අහන්නේ අඳුනගෙනද ඒ මිනිසයාට ගැහුවේ? ඔව්. ඒ පාරවල් වැදුනේ දිගා මඩුලේ ඊලන්දාරියටයි කියලා පස්සේ දැනගත්තා මාමා. මං ඇහැව්වේ එහා රචිල එහා දෙයව අඳුනගෙනද ගැහුවේ කියලා. හ්ම්. ගහලා තියෙන්නේ මේ මේ සුන්දරසේනටමයි කියලාද ලොකු කියන්නේ එතකොට. ඔව් මාමා. මම ඒක හොඳටම දැනගත්තා. හ්ම්. ලොකුට ඔළුව පාවිච්චි කරලා උත්තර දෙන්න වෙවි උසාවි ගියේ. තේරුණා නේද? ඔව් ඔව් මාමා මං ඔළුව පාවිච්චි කරලා තමයි උත්තර දෙන්නේ. නමුත් ඔය උත්තරේ පරස්පර විරෝධී උත්තරයක් ලොකු. හ්ම්. ආරතිල කියන්නේ බැට වැදුනේ කාටද කියලා දන්නේ නැතුවයි ගැහුවේ කියලා. ආ. දැන් ලොකුගේ ඔය කතන්දරේ හැටියට ආරච්චිලේ තමන්ගේ බෑනන්ඩි වෙන්න බලාපොරොත්තු වෙ ඉන්න සුන්දරසේන අඳුනාගෙනමයි ගහලා තියෙන්නේ. එහෙම නේද? ඔව් ඔව් නෑ නෑ. ඌ එක අතකට නැද්ද මං අහන්නේ මාමා අනේ මට කියන්ට මාමා මේ අහනවා ලොකෝ ආරච්චිලා ඉදාරය පොලිසිය මහතුරුන්ට කිව්වේ කාර් එකේ ආපු නන්නානුනන හොරෙක් කරුවෙලේ පස්සෙන් ඇවිල්ලා පොකට් එක උදුරා ගන්න ඉස්සර පහර දුන්නා කියලා එහෙම කීවට පාර දුන්නේ සුන්දරසේනට මාමා. ඒ පොකට් එක උදුර ගන්න පස්සෙන් ආවා කියපු කතාව බොරුවක්. මේ මේ මේ මං කියන්නද යමක් ලොකු. ඔය ලොකුගේ කට උත්තරේ දෙන්න කලින් මේ නරකද බිසෝට ඔය සිද්ධ වෙච්ච දේ සේරම කියලා. හ්ම් කියන්න ඕන මොනවද කියලා අහගෙන. අනේ අනේ අනේ අපෝ ඒක බිසෝට කියාපු ගමම බිසෝ දැනගනීවි ආරච්චිලා ගෙහෙව්වේ නාමයට කියලා. අනික එක නාමල් කාර් එකක් ගත් එක ගැන ආරච්චිලාගේ හිත හොඳ නැති වග බිසෝයි නාමෙලුයි දෙන්නම දන්නවා මාමා. හ්ම්. අනේ නාමල්ගේ නමවත් ගාවන්ට එපා කොයිම දෙයකට හරි. ඊළඟට විසුවද අලා මේ පලාතේ නොහිට යන්න යයි. එතකොට මම කෙල්ල දිවිනා ගනී මාමා. මගෙන් නම් ඔය රහස කවදාවත් එළි වෙන්නේ නෑ ලොකු. ඒ ගැන බය නොවි. තමුන් දැන් ඔය කියාපුව නම් මනම් විස්තර. පොලිසිය මහතුරුන්ට නොකියා ඉන්න වග බලා ගන්නවා නම් හොඳයි. එහෙමයි මාමා. එහෙමයි. මං හිතන්නේ අපේ හතුරු අපට කරාපු කොඩි වින හෝනියන් සේරම පළ දෙනවා කියලායි මාමේ. කට පියා ගන්නවා හොඳයි. ඒ කොඩි වින හෝනියන් ගැන මට ඇහෙන්න නොකිය කට පියා ගන්නවා. මිනිස්සු තමන්ගේ හිතවලින් ක්‍රියාවලින් කරගන්න නොයේකුත් දේවල් වල පළ විපාක විඳවන්ට ගියාම ඕඩේ විනායි ඕනියමුයි එතකොට ගිරහපලයි පල දෙනවා කියලා දොඩමල් වෙලා දඟලනවා නමුතර මහගලේ යට තියෙන දේවාලේ කපුරාමි කියපු හැමදේම හරි ගියා හ්ම් හ්ම් හ්ම් එහෙනම් ඉතින් ඒ කපුරාමි ළඟටම නොගිහින් ඈ මේ මේ මගෙන් උපදේශ අහන්න ආවේ අට ඕන් ඕව තමයි විශ්වාස කරන්න බැරි බවුබූත හ්ම් හ්ම් කල්පනා කරනවා හොඳයි ටිකක් මං එනකන් නෑ අනේ මාමා මාමා නෑ නෑ මාමා මාමා පිංචිද වෙයි මාමා දැන් මේ ආරච්චිලා පවුලට අත දෙන්න ඉන්නේ අපේ වෙද මාමා විතරයිනේ වෙද මාමා විශ්වාස නොකරට මේ දේවාලේ කපුවා බලා හිටියා වගේ දා කීවනේ මම දැන් කියන දේවල් වලත් කිසිම කෙනෙක් අහන්නේ නේද කියලා. ඒක නේද දැන් මේ සිද්ධ වුනේ. මම හොඳටම දැනගත්තා. නාමල් කාර් එකක් සල්ලි වලටම ගත්තයි කියලා ආරංචි වෙච්ච වෙලාවේ ආරච්චිලාට කීంతి ගිහින් කියපු දේවා. මම මේකේ ගම්පුර දානියක් ඒ තාමත් මං යන්නේ පරණ ඩකුබකි කරත්ත කබලේ. ඔය කාරොල යන්නේ උන්ට මම මගේ ගොම්මාලා කානුවට ජහමක් කියලා හරි උන්ට පාර දීලා අයින් වෙන්න ඕනේ. මං අහන්නේ ඇයි මේ දුම්බර දෙපළාතේ ඉඳලා මුවන් පැලැස්සට උගන්නන්ට ආපු නාමෙලා කාරු කබලක් අරගෙන මගේම දුව ඒකේ නග්ගාගෙන මට පෙන්ට සවහරි ගහන්නේ ඉතින් මං කොහොමද අර රටක් වටින දිගමඩුලේ මනමාලයට විසූව බැඳගන්ට දෙඤ්ඤං කියලා විච්චි පුරුන්දු ඉට කරන්නේ. ඕන් ඕමයි එදා කීවේ. අනේ බුදුමාමා මට සමාවෙන්න අර කොඩි වින හදි වුණියන් ගැන කිව්වේ ඒවා ඇත්ත හින්දායි මාමා හ්ම් ඒ ඇති ඒ ඇති ඒවා හින්දා නෙවෙයි මේ අගක් මුලක් නොපෙනෙන්නේ ගිය ගිය තැන පැටලිලි සිද්ධ වෙන ප්‍රශ්නෙට මුල. තේරුණාද? ගිරා දෝෂයක්ද මාමා? ඔය ඇයිති? ඔය ඇයිති? බොලා ලොකු මැනිකේ ඒ සේරම දෝෂ සිද්ධ කරගෙන තියෙන්නේ. ආරතිලගේ හිතෙනුයි කටිනුයි හිතාපු කියාපු පොරොන්දු වෙච්ච දේවල් විසඳගන්න ආරක්කිල්ලම පොළු ආරම්භයක් පාවිච්චි කරපු එකේ විපාක නිසා. <laughs> හ්ම් හ්ම් හ්ම් සේරෝටම කලින් ඔය එකි ගැහිමයි ඇඳීමයි නවත්තගෙන <laughs> කතාවට බහිමු තේරුණාද ඔව් මාමා තේරුණා එහෙමනම් දැන් මෙතන තියෙනවා ප්‍රශ්න දෙක තුනක්ම බොහොම කල්පනාවෙන් කතා කරන්න ඕන ඒකකටවත් නිකන් උඩ බලාගෙන කටට ආපු දේ කියන්න ගියොත් ආරචිලට අර මහ උළු ගෙදර ඇතුලේ තපින්ද වෙනවා කාලෙක අම්මා මම යන්නම් මේ මහවුළු ගෙදරට. මට බෑ මගේ මිනිස්සයා. හිත දාලා ගෙදරින්ට. ආවද පුලිසිය මව යන්ට. හ්ම් අලබල නොවේ ඉන්නවා ලොකෝ. එයාවේ බිසෝයි නාමෙලුයි දෙන්න. ඒ කියන්නේ ආරච්චිලා නිදාස් කරගෙන නැත්නම් කුඩුවට දාලා හැමලුද ඔය ඉතින් ඔය ඉතින් ඒක අහන්ත උන ඕන් ඔය නාමයේ සලාමේ කොහොමාර අචිල ආ වෙදතියේ මං ඒ ඉන්ස්පෙක්ටර් එක්ක කතා කරලා යාන්තම් කැමති කරගත්ත මේ පහර දුන්නයි කියන කීරාලා ආරච්චිලා කියන සැකකාරයා ගෙදර යවන්න. ආ හොඳ හොඳ හොඳ. බිසෝ. හා? ඔය යන්ට ගිය ඇතුළට. ආහා. අර අම්මත් බලා ඉන්නවා වගේ. නාමල් මේ ඒ පාර වැදිච්ච මිනිසයාගේ තත්ත්වය දැන් කොහොමද? සීයේ හොඳ වෙලාවට ඇටකටු මුකුත් කැඩිලා නැහැ. හැරමිටි පහර වැදිලා තියෙන්නේ මිනිහා ඇඳගෙන හිටිය ඝනකම් කලිසමටයි කකුලේ කලවේ මස් පිඩු වැඩි තියෙන හරියට. ඔව් එප්පලයා. ඔව්. මේ පංගුව පාරවල් කොහෙත්ම වැදිලා නැහැ අර කලුවරේ. හ්ම් ඒක හොඳයි. මන්නම් හිතුවේ නාමල් ධනිස් කටු කුඩු වෙලා ඇති කියලා. මේ ධනිස කැඩුනා නම් ඒක බොහොම බරපතලයි. එහෙම වුණා නම් තත්ත්වේ බොහොම දුරදි කියන්ටත් ඉඩ තිබ්බා. මේ ඒකකින් තාමත් කියන්න බෑ. මේක හැබෑටම කලුවරේ ආපු හොරෙකුට ගහපු පහරවල්ද නැත්නම් ආරච්චි මහත්තයා ඒ සුන්දරසේනට වෙච්ච පොරොන්දුව හින්දා හිතාමතා කරපු දෙයක්ද කියලා කියන්නත් බෑ. මේ සීයා මොකද හිතන්නේ ගැන? හ්ම්. එතකොට මේ මේ සුන්දර සේනමන මාලයා තාමත් ඉස්තිරිතාලේද? ඔය මලමාලයා කියන වචනේ පාවිච්චි කරන එක ගැන ටිකක් පරිස්සමෙන් ඉන්න සී. හ්ම්. බිසෝ කොහෙත්ම කැමති නෑ. මේ මිනිහට මනමාලයා කියනවට. හරි හරි හරි නාමල් මං ඇහුවේ කෝ දැන් මේ මිනිස්සයා? කියන්නේ තාමත් ඉස්පිරිතාලේද එම නැත්නම් මේ නෑ නෑ නෑ ගෙදර යවලා හ්ම් ඒකයි ආරච්චිලට පොලිසියෙන් ගෙදර යන්න ඉඩ දීලා තියෙන්නේ ආදි ආදි ආදි මේ මොන වුණත් මං හැප වුණා බිසොත් පොරොන්දු වුණා මේ ප්‍රශ්නේ විසඳලා තීරණයක් ගන්නකම් ආරච්චි මාත්‍යා ගෙදරම ඉන්නවයි කියලා හ්ම් හැබැයි ඒ සුන්දරසේනයාගේ මිනිස්සු කීප දෙනෙක් පොලිසිය ළඟදීත් එතකොට ස්පීඩාල් ළඟදීත් කලබල කෙරුවා තර්ජනයක් කෙරුවා. ඔව්. කිසිම අදමානයක් නැහැ. දිගමඩුල්ලේ මිනිසයාගේ පවුලේ උදවිය දැන් මේ සිද්ධිය නරක පැත්තට හරවාගෙන පලිගන්ත එන්නවා වාගේ. හ්ම්. ඒ උනත් නාමෙල් ඔය අන්තිම හරිය ලොකු දැහෙන්න කියන්න එපා. මේ මොකද මම ලොකුට කිව්වා අර කාමරයට වෙලා ඉකි ගහන්නේ නැතුව ඉන්න කියලා. හා Menne බිසෝ. කො කො කො අම්මා බිසෝ. මං හිතුවේ අම්මා අප්පච්චිට බණේ කියලායි. හ්ම්. උන් දැහ උයනගේ කාමරයට වැදිලා ඉකි ගහනවයි මහගලේ දෙයියන්ට කන්නලව් කරනවා යරෙන්ට වෙන දෙයක් නැහැ. මං කිව්වා බිසෝ ඔය බහූබූත නවත්තලා සීයා එපා ඒව නවත්තන්න කියලා අම්මට බල කරන්න. අම්මා මැරෙන කල්ම ඒව කවදාවත් අත්හරින්නේ ඒ හින්දා ඔන්න ඔය ඕනේ ගලකට කන්දකට පණ බේරන්ට කියලා බාරහර වෙද්දී <laughs> හැබැයි තින් භාගෙට පණ ගිහිමිටිය කෑණි ඔය ළමයි ආවට පස්සේ වෙනස් වුණා මං හිතන්නේ <laughs> ඊටත් වඩා හොඳ වුණා අපච්චි ගෙදර ගියා කියලා ඇහුවා <laughs> ඒ කියන්නේ අම්මා අප්පච්චි ගැන හුඟක් කනගාටුවෙන් ඉඳලා තියෙන සීයේ. හ්ම් ඒක ආදි බිසෝ. ඒ වාගේ හොඳ ගුණ ධර්ම කළ ගුණ සිහි කරන අපේ මාතෘපක්ෂය බොහොම වැදගත් බිසෝ. හ්ම්. සාමාන්‍යයෙන් අපේ දිනදා ජීවිතේ නොයෙකුත් වෙලාවලදී හ්ම් අඹු සැමියෝ වාද විවාද සම්ඩු දබර වෙනවා. හ්ම් <laughs> පංගුවක් උදවිය බැන ගන්නවා. අඩ දබර වෙනවා විතරක් නෙවෙයි. හරි හරි. ඒවා ඒ වුණාට తాවකාලිකයි බිසෝ. ටික වේලාවකදී එම නැත්නම් උග වේලාවකට පස්සේ ඒ සේරම අමතක කරලා දිවෙන් දිව ගාගෙන සමාදාන වෙනවා. ආලවන්ත වෙනවා. ඕකට අපේ හොඳ කියමනක් තියෙනවා බිසෝ. ඒ මොකද සී? ඔකට කියනවා දලුත් ගසනු මලුත් පුදනු කියලා. <laughs> ආන් ඒ වගේ ආරච්චිලයි ලොකු දෙන්නගේ විවාහ ජීවිතෙත් මං හිතන්නේ. සීයා මොකද්ද කියාපු උපමාව? ඒක මේ කොහෙන් ආපු එකක්ද කවුරු කියාපු එකක්ද කියන්නේ මමවත් දන්නේ නෑ බිසෝ. <laughs> නමුත් අපේ සමහර පවුල්වල ඒ වගේ හැසිරීම් මාත් අනන්තවත් දැකලා ආලා තියෙනවා. මම ඒක ඇත්ත තියෙනවා කියලා පිළි ගන්නවා. හැබැයි ඉතින් මං කියන්නේ නෑ ගල් ගහන්න කියලා. නමුත් වචන නැමැති ගල් පාර දෙන්න වෙනවා නරක දේක. ඒ වගේම තමයි මල් පුදන්ට වටිනවා හොඳ යහපත් දෙයක්. හරි නේද? හ්ම්. <laughs> හ්ම්. මේ සීයේ ම් අර ගේට්ටුව ගාව ඉන්නවා මිනිස්සු ටික දෙනෙක්. ඈ ඔව් මම මොනවා මොනවා මගේ මගේ ගේට්ටුව ගාව කවුද මේ බෙබේ ගන්න ආපු ලෙඩුද එහෙම නැත්නම් මම මං බේක් කරපු ලෙඩෙකුගේ තත්ත්වේ නරක වෙලාද? නෑ සඳ කියනවා හොඳයි ස්පීතාලෙට නෑ නෑ ලෙඩුන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි මේක. අපි වහාම මෙතන ඉන්නේ. සී මහා සිනක කේති සියකින් බලන්න නෑ නෑ නෑ සිය යන්න එපා ගේට්ටුව දිහාට මං ගිහින් බලන්න එන්නේ නාවේ අනේ නාවේ ඔයා මෙන්න මෙහාට එන්න නෑ නෑ නෑ පල බල වෙන්න එපා පල බල වෙන්න එපා අපි දන්නේ නෑ නේ මේ මිනිස්සු ඇහි ආවේ කියන්නේ මෙහෙ එන්න අපි දන්නේ නෑ තමයි මේ මිනිස්සු ආවේ මොකටද කියන්නේ එහෙනම් මං ගිහින් අහලා බලන්නම් එපා එපා ඉපා ගේට්ටුව වැත්තට යන්න තේරෙනවද මං කියන දේ ඇහෙන්නේ නැද්ද ඈදාමෙල් කවුරුයි කියලා හිතනවද ඔය ඇවිත් ඉන්න මිනිස්සු? කවුරුණත් අපේ හොඳකට නෙවෙයි ඔය ඇවිත් ඉන්නේ සී. අප්පචෝ විනෝද දන්නේ නැසී. ඉදා රෑ සිද්ධියට පරිගන්ට. මේ නම්මත් එළියට එනවා. මේත මාමේ. මේ අර අර එළියේ ගේට්ටුව ගාවා. සෙනග රෝට්ටක් ඉන්නවා මන් දැක්කා දුගේ කාමරේ ජනෙලෙන්. කවුද ඒ මාමා? කරුණාකරලා යන්න ඇතුළට. ඊගාට යන්නකෝ. මං අහන්නේ කවුද මේ මිනිස්සු? ඇයි මෙහාට ආවේ? ආරච්චිලා අම්මා යන්න කාමරේට. යන්කෝ. යන්කෝ ඉතින්. කවුද? ආ, ඉතින් පැත්තට හැරෙනවා. යම්. තොල්ලු කරන්න එපා බිසෝ. මං යන්නම්. නුඹ නුඹ ආයෙත් නමුත් කියනවා. ඇයි අර සිනඟ? අම්මා කාමරේට ගිහින් දොර බහගෙන ඉන්න. ඉතුරු හරි අපි බලා ගන්න. යන් යන් යන් යන් ගේතුට. මහගලේ මහා දේවාලේ දෙයියෝ බලා ගන්න සේකවා. කොප්පච්චි දුවේ අපච්චි මට ඕනේ අපච්චි ගැන දැනගන්න කොප්පච්චි අනේ අපච්චි කොහොද මේ අපච්චි ගෙදරට බස්සලයි අපි ආවේ අම්මා මෙලකට අපච්චි කෑමයි බීමයි අරගෙන නිදාගෙන ඇති තේරුණාද කොහෙද මාමා අර එළියේ පාරේ යා පැත්තේ නවත්තලා තිබ්බ කාර් එක වටේට හිටිය මිනිස්සු. ඒ මිනිස්සු කවුද? පොලිසිය මාතරුද? ඒ මාමා. අම්මා කාගේද කාර් එක? මම හිතුවේ ඒක කීයගෙන් බේත් ගන්න ආපු කෙනෙකුගේ කාර් එකක් කියලායි. තූ මේ ආන්ට මම යන්නම් ඇවිදගෙන අපච්චිට කරදරයක් නැද්ද කියලා හොයලා බලන්න. අනේ දුවේ මට බයයි. මේ නාමෙල් මේ බැරිද මේ ලොකු මැණිකේ වාර පිටිපස දොරෙන් එකගෙන ගින් පිටපාර දිගේ මැවිදගෙන මේ මේ ආරච්චි ළගේ ගෙදරට දොක්කලා ඉන්න. ඇයි අපි පිටපාරේ පයින් ඇවිදින්නේ? මං ළඟදි ගත්ත කාර් එක අර ගේට්ටුව ගාව නවත්තලා තියෙදි මොකටද එහෙම යන්නේ? ඒ කාර් එක තියෙන තැනට ඔය ගේට්ටුව ගාවින් ඉපැය එළියට යන්නේ. හ්ම්. නමුත් අර එතනින් නේ කවුද හින්ද බන්ද කියන්න අපි දන්නවය නෑනේ. ඒ හින්දා මේ ලෝකීව පිටිපස්ස දොරින් පිටපාරට එක්කරාගෙන ගොහින් දෙවට දිගේ තියෙන අඩිපාරේ මේ මන් දන්නවා යන හැටි සීයේ. නමුත් මාත් මෙතනින් ගියාම අර අතන ඉන්න මිනිස්සු එතකොට ඒ කියන්නේ කොහෙත්ම බය වෙන්න ඕන නෑ නාමිල්. බය වෙන්න තියෙන එකම කාරණාව තමයි විසෝගේ අම්මගේ කට පරිසම් කරගන්න එක. ඒ ලෝකී දන්නේ නැහැ කිව යුතු දේ මොනවද නොකිව යුතු දේ මොනවද කියලා කියන්න තේරුණා නේද මම ඒක තේරුම් අරගෙන බොහොම කල් සීයේ නමුත් උන් දැන් නරක හිතක් තියෙන නරක මෑණි කෙනෙක් නෙවෙයි මෝඩකම් කරනවා ආන්නේ පිළිගැනීම බොහොම වැදගත් නාමෙල්ට ඔය පෞල් ජීවිතේ පටන් ගන්න කලින් ලොකුයි ආරච්චිලයි හැමදාම බහින් බසුනා මේ මේ නොයේ කුතුළු සුළු ප්‍රශ්න වලට. හැබැයි ඉතින් එව්වා අර මං කලින් කිව්වා වගේ ටික වෙලාවයි. ගලුත් ගසමි මලුත් පුදමි. වචන වලින් ගෑකෝ ගහගෙන සමහර විට ටික වෙලාවක් නැත්තම් මේ හොඟ වෙලාවක් ගියාට පස්සේ ඕන්න ඒ දෙන්න ආයි කිරි පැණි වගේ ලං වෙනවා. මහත්මාගේ මියගිය බෙරින්දත් අතරෙත් ඔය වගේ පරස්පරකක් තිබුණා. ඒ කාලේ නමුත් ඉතින් එව්ව තිබුණේ සුළු වෙලාවකට විතරයි. මේ සී අර සීයාගේ ගේට්ටුවට හුඟක් එහයින් නවත්තලා තිබ්බ කාර් එක කාගේද? ඈ? අන්න ඒකේ තමයි සුන්දරසේනයා විත් බැහැලා කරුවලේ ඇවිදගෙන හේතුව ගාවට එනකොටම කරුවලේ හැරමිටි උණු කරගෙන සිටි ආරච්චිල උන්න ඒකේ කකුල් වලට තඩි බෑවයි කියන්නේ. එතකොට ඒ වෙලාවේ බිසෝගේ අම්මා කොහෙද හිටියේ? ලෝකයෙන් ඇහුවොත් ඔය ප්‍රශ්නේ දැන් කියන උත්තරේ නෙමෙයි. තව විනාඩියක් ගියාම කියන්නේ. අනේ ඒ හිඳයි නාමල් මං කියන්නේ ලොක්කී සාක්කියට කැඳවන්නේ නැතුව අහකින් තියන්න වග බලා ගන්න කියලා. හ්ම්. නමුත් සීයේ ඒක නීති විරෝධී කියලායි මං හිතන්නේ. ඒ අම්මා ඒ පහර දෙන වෙලාවේ ආරච්චිලත් එක්ක එතනම හිටියනම් උන්දගේ සාක්කියත් හරිම වැදගත් නේද? <laughs> ඒක වැදගත් වෙයි අනිත් පැත්තට. දැනුත් පමා නෑ නාමෙල් ලොක්කිවාර පිටපාරෙන් ඇවිද්දවාගෙන ආරච්චිල්ලගේ ගෙදරට ගිහින් දාන එක. හ්ම්. එහෙම දාලා නාමෙල් ආපහු යන්න. හ්ම් හරි. මං ලෑස්ති සී. මේ අපි බලමුකෝ ලොකුට කතා කරලා මේ ලොකු මැනිකේ ආරච්චිල්ලගේ තාත්තේ දැනගන්න ඕනද කියලා. හ්ම්. ඔව් පුදුමාමේ. මං ගෙදර යන්න ඕනේ ඉක්මනින්. ඒත් මෙතන අර ගේට්ටුව ගාව ඉන්නේ කාලා මොන නාටකම නටයිද කියලාත් මට බයයි බාබා. හ්ම්. කිසිම බයක් වෙන්න කාරියක් නෑ ඉගෙන. මේ විසෝ ආදින්ද අම්මව මාගේ දරට. මාගේ දරට? හ්ම්. ඒ කියන්නේ කී? ඔව් ඔව් ඔව්. ආරච්චිල වලව්ව කියන අර පරණ මාගෙදරට. අන්න ආරච්චිල ඒකේ ඉන්නවා. යන්න දැන් යන්න. මං යන්නුවේ ඒ දුවයි නාමල් පුතයි දාලා යන්න මට බයයි. අම්මා ගිහින් අප්පච්චිව බලා ගන්නකෝ. අපි මෙහි තියෙන දේවල් බලා ගන්න. හොඳද? අද මුවන් පැලස්සේ රංගපෑම් රම්‍යා වනිගසේකර, උලපනේ ගුණසේකර, රත්නා ලාල්නේ ජයකුඩි සහ රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය චතුරංග කල්පගේ සහ ජයන්ත චන්ද්‍රලාල් කලාශූරී මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලස නිෂ්පාදනය නන්දා ජයමාන්